සුපින්වතුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ගොට්ටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද උතුම් වූ ධර්මානුශාසනාව සඳහා සුපින්නතුනි මේ මොහොතේදී පැමිණ සිටින සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතෘකාවී ඇත්තේ අංගුත්තර නිකායේ පස්වන කොටසේ දසත නිපාතයේ සඳහන් මිගශාලා සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි අප හැම දැන් උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් নমස්කාරය කියමු.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 පරම්මරණා ආනාය පරේතිනෝ විශේෂගාමීති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පුණ්‍යවන්ත හිමිදරිය උදෑසන පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ පින්වත් හැමදෙනා මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාර අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව මුලින් සඳහන් කළාසේ අංගුත්තර නිකායේ පස්වෙනි කොටසේ දසක නිපාතයේ සඳහන් වන මිගසාලා කියන සූත්‍ර දේශනාව බොහෝම ලස්සන සූත්‍රයක් හිතන්න තියෙන කල්පනා කරන්න තියෙන බුද්ධි අවදි කරගන්න පුළුවන් හොඳ සූත්‍ර දේශනාවක්. මිගශාලා කියලා කියන්නේ පින්නතුනි බුදුරජාන් වහන්සේගේ කාලේ හිටපු හොඳ ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්. බුදුහාමුදුරන්ට ධර්මයේ භික්ෂුන් වහන්සේලාට ආදරය කරපු උපාසිකාවක්. දවසක් අපේ ආනන්ද හාමුදුරුව ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට පුරා අවුරුදු 25ක් එක දිගට උපස්ථාන කරපු ආනන්ද හාමුදුරුව දවසක් සවැත් නුවරට පින්දපාත වැඩම කළා. ජේතවනාරාමේ වැඩ ඉඳලා. උන්වහන්සේ පින්දපාතේ වඩිනකොට උදෑසන කාලයට හරියන විදියට පාත්‍රයට දාන ටික ලැබුණා. ඊළඟ ගෙදර තමයි මිගසාලා කියන උපාසිකාවේ ගෙදර. ආනන්ද හාමුදුරුවෝ මිගසාලා කියන උපාසිකාවේ ගෙදරට වැඩම කරලා තමන් වහන්සේ කරගත්තු පින්ඩපාත ටික වැළඳුවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්ඩපාතෙන් විතරක් යැපෙන භික්ෂුවකට මිනිස්සුන්ට කිසිම අයිතියක් නැහැ දොස් කියන්න. අනිත් භික්ෂුවන්ට දොස් කියන්න පුළුවන් කියන එක නෙමෙයි කිව්වේ. පින්ඩපාතේ වඩින භික්ෂුව කරන්නේ පිනක්. ඇයි ලොකු ලොකු පින්කම් කරන්න බැරි මිනිස්සුන්ට ලොකු ලොකු දාන දෙන්න බැරි මිනිස්සුන්ට පුංචි බත් හැන්දක් හරි බෙදලා පිනක් සිද්ධ කරගන්න අවස්ථාව සලසලා දීමක් තමයි පින්නපාති වඩින භික්ෂුව කරන්නේ. එතකොට භික්ෂුවත් පින් කරගන්නවා ලොකු දාන දෙන්න බැරි මිනිස්සුත් පින් කරගන්නවා. ඒ වගේම තථාගතයන් වහන්සේ වදාලා මහණෙනි පින්නපාතේ වඩිනකොට ගෙදර මිනිස්සු දොර වහගත්තොත් ඒ ගෙදරට ආයි පින්නපාති වඩින්න එපා. බනින්නත් එපා. මිනිස්සු ගෙදර දොර වහගත්තේ යමක් දෙන්න අකමැති නිසානේ. ඒ ගෙදරට වඩින්න එපා. ඒ වගේම මිනිස්සු හොඳ දේ තියාගෙන ප්‍රණීත දේවල් තියාගෙන රක් වෙච්චය පුස්කාපුවා පාවිච්චි කරන්න බැරිව පාත්‍රයට බෙදුවොත් ඒ ගෙදරට ආයි පින්නපාති වඩින්නත් එපා. ඒ දෙන්න අකමැති ගමනේ. දුමක් නැග්ගොත් තව ටික වෙලාවක් මිදුල ඉන්න පාත්‍රෙත් තියාගෙන. ඇයි මිනිස්සු තාම උයනවා? ඇඳිසක් දැහුණොත් තව ටික වෙලාවක් ඉන්න මිනිස්සු දාණයට සූදානම් වෙනවා. පින්නපාතේ වඩිනව දකින්නකොටම ගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න මිනිස්සු ඉක්මනටම ගේ ඇතුළට දිව්වොත් තව ටික වෙලාවක් ඉන්න ඇයි මිනිස්සු ගේ ඇතුළට දිව්වේ යමක් අරගෙන එන්නයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවවාද කළා පින්නපාතේ වඩින භික්ෂුවට. මේ සියල්ලම ආනන්ද හාමුදුර බොහොම හොඳට පිළිගත් උත්තමයන් වහන්සේ නමක්. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ. ආනන්ද ස්වාමින් වහන්සේ පුරා වුරුදු 25ක් බුදුරජාන් වහන්සේට උපස්ථාන කළාසේ ආනන්ද හාමුදුර විතරයි මේ ලෝකේ අහසේ පරිනිවන් අහසේ පිරිනිවන් පාපෝ එකම රහතන් වහන්සේ. අවුරුදු 120 දී ආනන්ද මහරහතන් වහන්සේ ආය සංස්කාර අතහැරියේ රෝහිණී කියන නදියේදී. රෝහිණී නදියේ එහා පැත්තේ එක ගමයි. ගඟේ මෙහා පැත්තේ එක ගමයි. ගඟ දෙපැත්තේ ගම් දෙකයි. මේ ගඟ දෙපැත්තේ මිනිස්සු ආනන්දහන්ට හරි ආදරෙයි. එහා ගොඩ මිනිස්සුන්ට ආනන්ද හඳුර දවසක් ගිහින් කිව්වා මිනිස්සුනේ මං අහවල් දවසේ පිරිනිවන් පානවා කිව්වා. එහා ගොඩ මිනිස්සු මොකද්ද කිව්වේ? ආනන්දහනේ පිරිනිවන් පෑවට කමක් නැහැ. වෙන කොහේවත් පිරිනිවන් පාන්න එපා අපේ ගමේ පිරිනිවන් පාන්න. මොකද ඔබ හන්දට වැඩිපුර සැලකුවේ අපි. මෙහා ගොඩ මිනිස්සුන්ටත් ආනන්ද හඳුරු ගිහින් කිව්වා මිනිසුනේ මං අහවල් දවසේ පිරිනිවන් පානවා කියලා. මෙහා ගොඩ මිනිස්සු කිව්වා ආනන්ද හඳුරුවනේ ඔබ වහන්සේට වැඩිපුර පින්නපාත දුන්නේ අපි. ඒ නිසා වෙන කොහේවත් පිරිනිවන් පාන්න එපා අපේ ගමේ පිරිනිවන් පාන්න. දැන් එහා ගොඩ මිනිස්සු කියනවා එහෙ පිනවන් පාන්නලු. මෙහා ගොඩ මිනිස්සු කියනවා මෙහෙ පිනවන් පාන්නලු. ආනන්දහරු තීරණයක් ගත්තා ඔක්කොටම ඕන මගේ පරිණිරවාණය බලන්නනේ. එහා ගොඩ මිනිස්සුන්ටයි මෙහා ගොඩ මිනිස්සුන්ටයි කිව්වා මං අහවල් දවසේ පිරිනිවන් පානවා. එදාට එහා ගොඩ මිනිස්සු මේ පැත්තෙන් ගම් යුරට එන්න කිව්වා. මෙහා ගොඩ මිනිස්සු මේ පැත්තෙන් ගම් යුරට එන්න කිව්වා. දැන් රෝහිණී නදියේ ගඟ දෙපැත්තේ ගම් දෙකේ හිටපු මිනිස්සුයි තවත් මිනිස්සුයි බොහෝ ප්‍රමාණයක් රැස් වුණා මොකක් බලන්නද ආනන්ද මහරහතන් වහන්සේගේ පරිණිරවාණය බලන්න පිරිනිවන් පාන්න කෙනෙක් නැහැ චිතකයක් නැහැ ආගහන මලුවක් නැහැ එකපාරට ආනන්ද මහරහතන් වහන්සේ හරියටම රෝහිණී නදී තෙර ගඟ මැද අහස උඩ පළක් බැඳගෙන තේජෝ ධාතුවට සමවැදිලා අදිෂ්ඨාන කළා මම පිරිනිවන් පෑවට පස්සේ මගේ කඳෙන් උඩ කොටස ගැලවිලා රෝහිණී නදියේ එහා ගොඩට වැටෙන්න ඕනේ. කඳෙන් යට කොටස ගැලවිලා රෝහිණී නදියේ මෙහා ගොඩට වැටෙන්න ඕනේ. කිව්වත් හරි පින්නතුනි ආනන්ද මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානය අනුව කෝටි ගාණක් මිනිස්සු බලන් ඉඳෙද්දී බුදුරජාන් වහන්සේට අවුරුදු 25ක් එක දිගට උපස්ථාන කරපු ආනන්ද මහරහතන් වහන්සේගේ කඳ අහසෙදිම දෙපැත්තට වෙන් වුණා. මේ කඳ දෙක දෙපැත්තට වෙන් වෙලා ගඟ දෙපැත්තට වැටුණා. එදා මිනිස්සු කෑ ගහපු කෑ ගැහිල්ලට දීපු ලතෝනියට පුදුමයි කව මිනිහෙගේ පපුවක් පැලුන්නේ නැති එක. බුදුහාමුදුරුවෝ වෙනවන් පාප දවසේ ඇඬුවේ දඹදිවෙන් භාගයයි. නමුත් ආනන්ද මහරහතන් වහන්සේ පින්මන පාපු දවසේ බණ පොතේ කියන මුළු දමදිවක් මැඩුවා කියලා. අන්නේ ආනන්ද හාමුදුරුව තමයි අද මේ වඩින්න පින්න පාතේ. පැවැත් නුවරට. පින්න පාතේ කරගත්තා දාන බැලඳුවේ කොහෙද? මෙගශාලා කියන අපේ සූත්‍රයට අදාළ මේ උපාසිකාවේ ගෙදර. දානේ වළඳලා අවසන් වුණාට පස්සේ මිගශාලා කියන උපාසිකාව ආනන්ද හාමුදුරුවන්ගෙන් බොහෝම ලස්සන ප්‍රශ්නයක් අහනවා. කියනවා ආනන්ද හාමුදුරුවනේ මේ කතාව කිව්වේ බුදුහාමුදුරුවෝ. මොකද්ද? ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේට මතකයිනේ මගේ තාත්තා මගේ තාත්තගේ නම තමයි පුරාණ. පුරාණ කියන මගේ තාත්තා Brahmachari. ඒ වගේම ආනන්ද හාමුදුරුවනේ තාත්තගේ මල්ලේ බාප්පා ඉසිදත්ත එයාගේ නම. එයා බුදුහාමුදුරුවනේ අබ්‍රහ්මචාරී. දැන් බ්‍රහ්මචාරී කියලා කියන්නේ සාමිදීනියක් නැති අමුදරුවන් පෝෂණය කිරීමක් නැති ජීවිතයේද කියන බ්‍රහ්මචාරී ජීවිතයක් කියලා. අබ්‍රහ්මචාරී කියලා කියන්නේ සාමිදීනියක් ඉන්නවා ඒ සාමිදීනකින් විතරක් සතුටු වෙනවා අඹදරුවන් පෝෂණය කරන කෙනෙක්. වෙනසක් තියෙනවා. තාත්තා භ්‍රමචාරී බාප්පා අබ්‍රහ්මචාරී. ආනන්ද හාමුදුරුවනේ තාත්තත් සකු르දාගාමි වුණා. බාප්පත් සකු르දාගාමි වුණා. තාත්තා මරණයටපත් වෙලා ගිහිල්ලා ඉපදුනේ තුසිතං කායං දේවනිකායං උප්පජ්ජති. තාත්ත ගිහිල්ලා ඉපදුනේ තුහිත කියන දේවනිකායේ. බාප්පත් ඉසිදත්ත කියන බාප්පත් මරණයටපත් වෙලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? තුහිත කියන දේවනිකායේ. දැන් මේ කතාව කිව්ව වෙන කවුරුවත් නෙවෙයි ආනන්ද හාමුදුරනේ. මේ කතාව කිව්වේ බුදුහාමුදුරුවෝ. තාත්තයි බාප්පයි දෙන්නම සකෘදාගාමි වෙලා තොහිත කියන දේවනිකාය උපදුනා කියලා. මට මේක තේරෙන්නේ මට ආනන්ද හන්නේ තාත්තගේ ප්‍රශ්නයක් නෑ. මට තියෙන්නේ බාප්පගේ ප්‍රශ්නේ. ඇයි තාත්තට අම්මා නෑ. ඒ කියන්නේ සාමිදීනියක් නෑ. ඒක බ්‍රහ්මචාරීනේ. නමුත් බාප්පට සාමිදීනියක් ඉන්නවා අබ්‍රහ්මචාරී මං අහන්නේ තාත්පගේ එතනටම කොහොමද බාප්පගේ? මට මේක තේරෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ මේ දෙන්නම මැරිලා ගිහින් ඉපදුන එකම තැන කියලා. දැන් අපිට මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේක ශාලාවට ප්‍රශ්නයක් තිබුණා නම් අපිටත් එතන ප්‍රශ්නයක් තියෙනවනේ. තාත්තා නම් කොහොමද Brahmachariනේ? බාප්පා Brahmachari. ආනන්දහරු මේක අහගෙන ඉඳලා මොකුත් කිව්වේ නෑ. ආනන්දහඳුර කිව්වා මිගසාලා උපාසිකාවෙනි දැන් ඕක බුදුහාමුදුරුවනේ කිව්වේ. බුදුහාමුදුරුවෝ කිව්වනම් ඉතින් ඒක එහෙම තමයි කිව්වා. ඒක ඉතින් මට වෙනසක් කරන්න බෑ ඒකේ. බුදුහාමුදුරුවනේ කිව්වේ දෙන්නම ගෙතනට කියලා මට වෙනසක් කරන්න බෑ කිව්වා. එහෙම කියලා ආනන්ද හාමුදුරුවෝ පින්නතුළු ජේතනාරාමයට වැඩම කළා. කාට කියන්නද මේක? බුදුරජාන් වහන්සේට කියන්න. බුදුහාමුදුරන්ට සිද්ධිය ඔක්කොම විස්තරේ කිව්වා. බුදුහාමුදුරනේ උදේ පින්නපාත වැඩම කළා. මිගසාලාව ගෙදර තමයි දාන වෙලඳුවේ. දානවල දෙවුනාට පස්සේ බුදුහාමුදුර වෙන්නේ මිගසාලා අවපාසිකාව මේ වගේ ප්‍රශ්නයක් ඇහුවනේ. මම ඒකට උත්තර දුන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ තමයි කියලා තියෙන්නේ තාත්තයි බාප්පයි දෙන්නම ගිහිල්ලා මැරිලා ගිහිල්ලා ඉපදලා තියෙන්නේ එකම තැන කියලා. බුදුහාමුදුරුව මතක් කළා මිගසාලා උපාසිකා බාලාභ්‍යත්තා ආනන්ද මිගසාලා උපාසිකාව හරි මෝඩයි. ඇයි? ඉන්ද්‍රිය නානත්වයේ කියන එක ආනන්ද තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ ලෝකේ බුදු කෙනෙකුටත් බුදු කෙනෙක් හා සමාන ගුණ තියෙන කෙනෙකුටත් විතරයි. ඒ කිව්වේ කෙනෙක්ගේ මරණයෙන් පස්සේ ඉපදීම කියන එක. ඒක හරියටම කියන්න පුළුවන් මේ ලෝකේ තථාගත බුදු කෙනෙකුටත් බුදු කෙනෙක් හා සමාන ගුණ දෙනෙකුටත් විතරයි. දැන් මිගශාලාවට තියෙන ප්‍රශ්නේ තමයි බාහිරින් බලලා කවදාවත් ආනන්ද පුජ්‍යල තීරණත්වයකට එන්න බෑ කිව්වා. මිගශාලාවට තියෙන ප්‍රශ්නේ තමයි තාත්තා සීලවන්තයි. බාප්පා අබ්‍රහ්මචාරී. කියන්නේ සාමිදීනියක් ඉන්නවා. ඇයට තියෙන ප්‍රශ්නේ තමයි තාත්තගේ ප්‍රශ්නයක් නෑ මේ බාප්පගේ ප්‍රශ්නේ දගන්න ඕන තමයි තියෙන්නේ. බුදුරජාන් වහන්සේ මතක් කළා ආනන්ද මේ ලෝකේ කෙනෙක් අත් දෙක හොදනවා. අත් දෙක හොදනකොට දකුණු අතේ කුණු වම් අතෙන් හොදන්න පුළුවන්. වම් අතේ කුණු දකුණු අතින් හොදන්න පුළුවන්. ඒ වගේ තමයි ශීලය නිසා ප්‍රඥාව පිරිසුදු වෙනවා ප්‍රඥාව නිසා ශීලය පිරිසුදු වෙනවා එතකොට ආනන්ද ඉසිදත්ත කියන බාප්පට වඩා පුරාණ කියන තාත්තා මොකෙන්ද උසස්? සීලෙන් උසස්. පුරාණ කියන තාත්තට වඩා බාප්ප මොකෙන්ද උසස්? ප්‍රඥාවෙන් උසස්. දැන් තේරෙනවනේ බාප්පගේ ප්‍රශ්නේ විසඳුම හම්බුණානේ. බාප්පගේ ප්‍රශ්නේ විසඳුම හම්බ වුණා. බාප්ප කොහොමද දෙතෙන්ට ගියේ? ප්‍රඥාව නිසා. තාත්තා කොහොමද දෙතෙන්ට ගියේ? සීලය නිසා. දෙන්නම සකුද්දාගාමි. අපි බලමු දැන් සකු르දාගාමි තත්වයටපත් වෙන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති කලා කියන්නේ එයා සෝවාන්. කාමරාග පටික දෙක බාගෙට තුනී කලා අඩු කලා කියන්නේ එයා සකු르දාගාමි. කාමරාග පටික නැතුව නෙවෙයි. කාමරාගේ තියෙනවා නමුත් තුනී කරලා. අනිත් මිනිස්සුන්ට වගේ නෑ. පටිගිය කේන්තියක් නැතුව නෙවෙයි. කේන්තිය නමුත් අනිත් මිනිස්සුන්ට වගේ නෑ. දැන් මතක තියාගන්න. සකෘදාගාමී කෙනාටත් කාමරාග පටිග දෙක තියෙනවා. කොට තාත්තටත් කාමරාග පටිග තියෙනවා, බාප්පටත් කාමරාග පටිග තියෙනවා. බුදුරජාන් වහන්සේ මතක් කරනවා ආනන්ද කකුල් දෙක හොදනකොට දකුණු කකුල කුණු වම් කකුලෙන් හොදන්න පුළුවන්. වම් කකුල කුණු දකුණු කකුලෙන් හොදන්න පුළුවන්. සීලය නිසා ප්‍රඥා ප්‍රසිද්ධ වෙනවා ප්‍රඥාව නිසා සීලය ප්‍රසිද්ධ වෙනවා. මේ ශාසනයේ තථාගතයන් වහන්සේ දේශනා කළ සීලයක් කොහෙත්ම වර්ණනා කරන්නේ නැහැ. මේ ශාසනය වර්ණනා කරන්නේ ප්‍රඥාවයි. ඒකනේ බුදුහාමුදුරුවෝ ධම්මචක්ක සූත්‍රයේදී කිව්වේ අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවති ප්‍රඥාවට ආවට පස්සේ තමයි කිව්වා අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවති පුනර්භවය නැති කරන්න පුළුවන් උනේ මොකින්ද ප්‍රඥාවෙන් ගත්තු සීලයක් ආරක්ෂා කරන්න නම් මොකද තියෙන්න ඕනේ ප්‍රඥාව තියෙන්න ඕනේ සමහරුන්ගේ සීලය පරිස්සම් වෙන්නේ පොය දවසට විතරයි. අනිත් දවස් 29ම සාමාන්‍ය මිනිස්සයෝ. නමුත් ප්‍රඥාවන්තයගේ සීලය සදාටම පරිස්සම්. ඇයි? එයා දුර්වලකම කොයි වෙලාවෙත් දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන් දුර්වලකම දැකලා ඒ දුර්වලකම නැති කරගන්න එයා උත්සාහවත් වෙනවා. මෙතන මේ වැරදි විදිහට තේරුම් ගන්න එපා මේ කිව්වේ සිල් ගන්න එපා කියන එක නෙවෙයි. ඒකනේ කිව්වේ අත් දෙක හොදලා බුදුහාමුදුරුව මේ කටයුත්ත පටන් ගත්තේ. ඒස අද ඉඳලා අත් දෙක හොදනකොට ධර්මානුකූලව හොදන්න පුළුවන්. ඇයි මේක මතක් වෙනවනේ? සීලය තියෙන කෙනා බලන්න ඕනේ මගේ සීලය දැන් හොඳයි. මොකද දිනු කරගන්න ඕනේ? ප්‍රඥාව දිනු කරගන්න ඕනේ. ප්‍රඥාව තියෙ නැත්තෝ Tamanට තේරෙනවනේ. එතකොට හිතන්න ඕනේ මට යමක් කිව්වට පස්සේ එකපාරින් වටහා ගන්න පුළුවන්. නමුත් මගේ පුංචි පුංචි දුර්වලකම් ටිකක් තියෙනවා. ආන්න එතකොට ප්‍රඥාව දියුණු කරන බලන්න ඕනේ. මොකද්ද? සීලය දියුණු කරගන්න. දැන් එතකොට ඔයත් අන්න තේරෙනවනේ. සීලය නිසා ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව නිසා සීලය දියුණු වෙනවා. සීල් ගන්න එපා කිව්වා නෙවෙයි මේ. බුදුහාමුදුරු දේශනා කරන මේ සූත්‍රයේදී ආනන්ද දසයිමේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් ආනන්දමම් පුජ්‍යලිය 10 දෙනෙක් දේශනා කරනවා. ඒ කවුද? මේ ලෝකේ කෙනෙක් ඉන්නවා ආනන්ද හරිම දුස්සීලයි. දුස්සීලයි දුගති උපදිනවා. ඒ ප්‍රශ්නයක් නෑ පිළිබඳව. දුස්සීලයි කොහොමද දුගතියනේ? දුස්සීලයි සුගතිය උපදිනවා. දෙකයි දැන් 10ක් කියන්න ඕනේ. සීලවන්තයි දුගති උපදිනවා. සීලවන්තයි සුගති උපදිනවා. හතරයි රාගයේ තියෙනවා දුගති උපදිනවා. රාගයේ තියෙනවා සුගති උපදිනවා. අයයි ක්‍රෝධයේ තියෙනවා දුගති උපදිනවා. ක්‍රෝධයේ තියෙනවා සුගති උපදිනවා. අටයි මානෙ තියෙනවා දුගතිය උපදිනවා මානෙ තියෙනවා සුගතිය උපදිනවා 10යි ඒකයි මේ සූත්‍රයේ දසක නිපාතයට ඇතුළු කළේ පුජ්‍යල වශයෙන් ගත්තොත් 5 දෙනයි සුගති දුගති වශයෙන් ගත්තොත් 10යි දුස්සීල සීලවන්ත රාගයේ තියෙන මානෙයේ තියෙන ක්‍රෝධයේ තියෙන දැන් අපි ඔක්කොම විස්තර කරන්න වෙලාව නෙවෙයි එකක් දෙකක් කිව්වහම පින්නතුන් ඊටු ටික තේරුම් ගන්නට පුළුවන්. දැන් අපි බලන්න ඕනේ තථාගතයන් වහන්සේ මේ සූත්‍රයට අනුව මේ දේ අපිට කියලා දෙන්නේ කොහොමද කියලා. ඉදානන්ද ඒකච්චෝ පුද්ගලෝ දුස්සීලෝ හෝති. ආනන්ද මේ ලෝකේ පුජ්‍යලයක් ඉන්නවා හරිම දුස්සීලයි. පංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං නප්පජානාති. ඔහු චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිළිබඳව කිසිම දැනුමක් නැහැ. මේක පස්සේ විස්තර කරලා දෙන්නම්. ඒ කියන්නේ ප්‍රඥාව පිළිබඳව කිසිම දැනුමක් නැහැ. විත්‍යාපටි විද්දං. දෘෂ්ටිය පිරිසිදුත් නැහැ. බාහු සච්චේනපි අකතං හෝති. බෞද්ධත භාවයකුත් නැහැ. සවනේනපි අකතං හෝති. බණක් අහන්නෙත් නැහැ. සාමයිකම්පි විමුක්තිං න පටිලබති. බණක් ඇහුවාම සතුටකුත් නැහැ. ඉදිරියට හරි බණක් ඇහුවා කියමුකෝ සතුටක් නැහැ. සෝ ඔහු කායස්ස බේදා පරම්මරණ. කය විදී මරණින් මත්තේ ආනාය පරේති පිරිහීමකටමයිපත් වෙන්නේ. නෝ විශේෂගාමී විශේෂිතෝ පුජ්‍යලෙබ් බවටපත් වෙන්නේ නැහැ. මේ පිළිබඳව ඔයත් අන්න ගැටලුවක් තියෙනවද? නැහනේ. දුස්සීලයි ප්‍රඥාව නැහැ බණක් අහන්නේ බණක් ඇහුවාම සතුටකුත් නැහැ බෞද්ධතභාවයකුත් නැහැ කය බිඳී මරණින් මත්තේ පිරිහීමකටමයිපත් වෙන්නේ විශේෂත්වයකටපත් වෙන්නේ නැහැ දෙවිනියා ඉදානන්ද ඒකච්චෝ පුද්ගලෝ දුස්සීලෝ හෝති ආනන්ද දෙවිනිය දුස්සීලයි වැදගත් මේ ටික අහගන්න හොඳට තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං පජානාති. ඉස්සෙල්ල කිව්වේ නප්පජානාති. නප්පජානාති කියන්නේ දන්නේ නැහැ කියන එක. මෙයා දුස්සීලයි. ඒ වුණාට චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිළිබඳව දැනුමක් තියෙනවා. අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ ඵල සමාධියයි ඵල ප්‍රඥාවයි පිළිබඳව. විත්‍යා සුප්පටි විද්‍යා. දෘෂ්ටි හරින් පිරිසිදුයි. ඒ කියන්නේ ලෝකේ හතු පිපෙන්නම් වාලේ තැන් තැන් වල හටගන්න මිත්‍යා දෘෂ්ටික මත තියෙනවනේ. ඒවට කවදාවත් දුවන්නේ නැහැ. සමහර සිල්වත්තුත් ඒවට දුවනවා. ඔය එක එක දේවල් හටගන්නේ ලංකාවෙත් තියෙන තැන් තැන් වල. යම් යම් කාලවලදී ඒව සිද්ධ වෙනවා. සීලවන්තය දිවුවත් මෙයා දුවන්නේ දුස්සීල වුණාට මෙයාට මොකද්ද තියෙන්නේ? ප්‍රඥාව තියෙනවා. ditthiya suppati vidda. බාහු සච්චේනපි කතං හෝති. බෞද්ධ භාවයකුත් තියෙනවා. සවනේනේ පිකකන් හොතේ. හොඳට බණත් අහන. දුස්සීල වුණාට හොඳට බණ අහන. සාමයිකම්පි විමුක්තිං පටිලබති. බණක් ඇහුවාම ලොකු සතුටකුත් තියෙනවා. සෝ ඔහු කායස්ස වේදා පරම්මරණා. කය බිඳී මරණින් මත්තේ නොහානාය පිරිහීමකටපත් වෙන්නේ නැහැ විශේෂගාමි පුද්ගලෝ හෝති විශේෂගාමී පුජ්‍යලයක් බවට පත් වෙනවා. දැන් මේ කිව්වේ දුස්සීලකම තිබුණත් නිවන් දකින්න පුළුවන් කියන එක නෙවෙයි. වැරදි විදිහට තේරුම් ගන්න එපා මේ දේශනාව. බුදුහාමුදුර මතක් කරන්නේ ආනන්ද මේ ටික තියෙනවා නම් මොනවද? දුස්සීලකම, රාගය, මානය, ක්‍රෝධය, මේ උඩුම්කම. මේව තියෙනව නම් තියෙන බව දැනගෙන ඒව නැති කරන වැඩපිළිවෙලක යෙදෙන්න ඕනේ. අනේ මට ක්‍රෝධය තියෙනවා මට රාගය තියෙනවා මට ඔය සිල් ගන්න බෑ මට ඕව හරියන්නේ ඕව කවද කරන්නද මෙච්චර දුලකම් එහෙම හිතන්න එපා. යම් කිසි කෙනෙකුට මේව තියෙන බව දැනගෙන නැති කරන වැඩපිළිවෙලක් කරියද වැඩපිළිවෙලක් යෙදෙන්න ඕනේ. ආන්නේ පුජ්‍යලයා මොකෙන්ද මේ උත්සාහවත් වෙන්නේ මේව නැති කරගන්න? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් මේ දුර්වලකම් ටික නැති වෙනකොට දුස්සීල බවත් ඉබේටම නැති වෙනවා. සීලවන්තයාට සිල් ගන්න පුළුවන් සීලය හොඳයි. එයා දන්නවා මට සීලය ආරක්ෂා කරන්න පුළුවන්. ඒක පරිස්සම් කරගන්න පුළුවන්. නමුත් මට ප්‍රඥාව මදි. එයා දඟලනවා මොකද්ද? ප්‍රඥාව දිනු කරගන්න. ප්‍රඥාව තියෙන කෙනා උත්සාහවත් වෙනවා. සීලය දිනු කරගන්න. ඔච්ච ලස්සනද බුදුහාරගේ දේශනාව. ඒක කිව්ව වැරදි විදිහට තේරුම් ගන්න එපා කියලා. දැන් ඔන්න බලන්න සමහරු කියනවා අපිත් එක්ක ඔයත් එක්ක උනත් කියලා තියෙන්නේ මට හරියට කේන්ති යනවා. ඒක මම දන්නවා හාමුදුරුවනේ මට හොඳ නෑ. මගේ දරුවන්ට හොඳ නෑ. ගෙදරයිට හොඳ නෑ. ඔක්කොට වැඩිය හාමුදුරුවනේ මගේ සසර ගමනට හොඳ නෑ. මම කොයි වෙලාවෙත් උත්සාහවත් වෙනවා මේක නැති කරගන්න. ඒ වුණාට ආයි ආයි මේක මතුවෙනවා. දැන් එතකොට එයා ක්‍රෝධයේ තියෙන බව, එයාට කේන් තියෙන බව දන්නවා. දැනගෙන නැති කරන වැඩපිළිවෙලක ඔහු බහැලා තියෙනවද නැද්ද? බහැලා තියෙනවා. ඇයි කේන් තියෙන බවක් දන්නවා. මේ කේන් තියෙන එක සසරට හොඳ නෑ කියලා දන්නවා. අන්න දුර්වලකම දැකගෙන දැනගෙන ඒක නැති කරන වැඩපිළිවෙලට බහැලා තියෙනවා. එතකොට එයාගේ සීලය බේටම ආරක්ෂා වෙනවා. මේකට හොඳ කතාවක් තියෙනවා. එහෙනම් මතක ඇති බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා බොන මිනිස්සේ. අත්යන් බොන මිනිස්සේ හරියට බොන. සරකාණි. සරකාණි කියන මිනිස්සයා උදේ බීලා බීලා මද්ගතිය නැති වුණාට පස්සේ හවස හිතනවා අපේ ආයි හවස නම් බොන්නේ නැහැ කියලා. හවසත් බොනවා. හවස බීලා බීලා මද්ගතිය නැති වුණාට පස්සේ උදේ හිතන උදේ බොන්න. මේකට හොඳ වචන තියෙන මේ වගේ ලාට කියන්නේ කොහොඳ නැහැ. උදේ හිතන උදේ බොන්නේ කියලා. උදෙත් බොන. බීලා බීලා මේ මිනිස්සයා මැරුණා. මේ බුදුහාමුදුරන් කාලේ. බුදුහාමුදුරෝ මේ මිනිස්සයා මැරුණාට පස්සේ හරි අපූර්ව කතාවක් කිව්වනේ. බුදුහාමුදුරෝ මතක් කළා මේ ඔය සරකාණි කියන මිනිස්සයා මැරුණාට මැරුණේ සෝවාන් වෙලා යෝවා. මේක ආරංචි වුණා ශාක්‍ය වංශයේ හොඳ උපාසක මහත්තයෙක් හිටියා මහානාම කියලා. මහානාම දෝගෙනාම පන්සලට. තාක්ක වංශ කියන්නේ බුදුහාරගේ වංශනේ. එයාගේ බුදුහාඳුරන්ගේ වංශෙම කෙනෙක් තමයි මහානාම කියන්නේ. මෙයා දෝගෙන ඇවිල්ලා බුදුහාඳුරන්ට කිව්වා බුදුහාන්නේ දැන් ඉතින් හරි ෂෝක් කිව්වා. ඇයි කියලා ඇහුවා. නෑ ඉතින් බීලා බීලා මිනිස්සෙක් මලාට පස්සෙත් ඔබාංශ කියන්නේ සෝවාන් වෙලා මලේ කියලා. දැන් ඉතින් කවුද හෝ මේ කිඹුල්වත් නුර සෝවාන් නොවි මරෙන්නේ. ඔක්කොම මරන්නේ සෝවාන් වෙලා තමයි කිව්වා. බුදුහාඳුර මතක් කළා මහානාම ඔය සරකාණේ බිව් බවත් මම දන්නවා. සරකාණේ බිව් බව මම දන්නවා. නමුත් සරකාණේ බීමත්කම නතර කළ බව දන්නේ මමයි සරකාණේ විතරයි. ඒ කියන්නේ සමාජගත වුණේ සරකාණේ අද කාලේ හැටියට කියන්නේ බේබදු මිනිස්සෙක් කියලා. ආන්නේ ගානට සමාජගත වුණා. ඒ හැමතිස්සෙම බොනවනේ. නමුත් සරකාණේගේ හොඳ පැත්තක් තිබුණානේ. මොකන්ද? සරකානි දුර්වලකම දැක්කා තමන්ගේ. දුර්වලකම දැකගෙන දැනගෙන ඒක නැති කරන වැඩපිළිවෙලක සරකානි උදේහව යෙදුණද නැද්ද? යෙදුණා. ඇයි? උදේ බීලා බීලා හවස හිතුවනේ හවස බොන්නේ කියලා. හවස බීලා බීලා මත්ගති නැතුන පස්සේ උදේ හිතුව උදේ බොන්නේ කියලා. අමාරුවෙන් උදේ හවා වීරය කළා වීරය කළා වීරය කරලා බොන එක දැන් මේ නැවැත්තුවේ සීලෙන්ද? මොකෙන්ද? ප්‍රඥාවෙන්. සරකාණිගේ දුර්වලකම තිබුණා. ඒ දුර්වලකම දැකගෙන දැනගෙන ප්‍රඥාවෙන් දුර්වලකම නැති කරගත්තා. හැබැයි නැති කරලා ඒක බොණේක නතර කරලා වෙන කාගේවත් ළඟට ගියේ නැහැ. බුදුහාඳුරු ගාවට ගියේ. හොඳම කෙනා ගාවට. සරකාණි බුදුහාඳුරු ගාවට ගිහිල්ලා බුදුහාඳුරුවනේ බොණේක අමාරුවෙන් නතර කරගත්තා. ඇබ්බැහියක් නේ. බුදුහාන්නේ මම මට සීලයක පිළිටවන්න බුදුහාඳුරු පන්සිල් දුන්නා. තරගාණි කියන බුදුහාඳුරුවෙන් මට ওই ලොකු බණ තේරෙන්නේ නැහැ. මට පුංචි බණ ටිකක් කියන්න කිව්වා. එතකොට මහානාම මම සරකාණිට අනාගාමී තත්වයට එනකම් බණ කිව්වා කිව්වා. නමුත් සෑහෙන කාලයක් බීලා බීලා බුද්ධිය හීන වෙලා. බොනකොට බුද්ධිය හීන වෙනවා. මත්තම් බොනකොට. ඒ කියන්නේ බුදුහාමුදුරගේ පඤ්ඤායි දුබ්බලීකරණිය කියලා. ප්‍රඥාව දුබල වෙන බොනකොට. දීප මිනිස්සයාට දස අකුසලෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් හැම අපරාධෙ බොරු කියන්න පුළුවන්, වැරදි කාම සේවන ඔක්කොම කරන්න පුළුවන්. නමුත් සරකාණේ Tamanට විතරක් ඒ හානිය කරගෙන ප්‍රඥාවෙන් දැකලා ඒ දුර්ලකම නැති කරගත්තා. සරකාණීට බුදුහාමුදුරු අනාගාමී තත්වේනකම් බණ කිව්වත් අනාගාමී தත්වයේ තේරුම් ගන්න තරම් බුද්ධිය දියුණු නැහැ සෑහෙන කාලයක් බීලා බුද්ධිය හීන වෙලා. ඒ නිසා සරකාන්ට පුළුවන් උනේ සෝවාන් වෙන්න විතරයි. දැන් තේරෙනවනේ. ඒකයි කිව්වේ සරකානි දුර්වලකම දැකගෙන දැනගෙන නැති කරන්න උදේහවා වීර කළා. ඇයි මෙයාට නතර කරන්න මේක උත්සාහයක් කරේ තිබුණනේ. නැත්තම් හැමදාම මරණකම් බොන්න තිබ්බනේ. ඒ වගේ මතක තියාගන්න රාගයේ තියෙනව නම් ක්‍රෝධය තියෙනව නම් ඒ අපිට තියෙනවනේ. ඒව තියෙන බව දැනගෙන නැති කරන වැඩපිළිවෙලක යෙදෙන්න ඕනේ. මට මේව තියෙනවා මට නිවන් දකින්න බෑ කවද කරන්නද මේවා. එහෙම හිතන්න එපා. එතකොට ඒ දුර්වලකම් ටික ප්‍රඥාවෙන් දැකලා දුරු කරගන්නකොට සීලේ බේතම ආරක්ෂා වෙනවා. ඉසිදත්ත කියන බාප්පට සීලයක් නැතුව නෙවෙයි. සීලයක් තිබුණා. නමුත් මෙගශාලාව දකින්නේ මොකද්ද? බාහිරින් දකින දේ. බාප්පට පුංචි අම්මා ඉන්නවා. පුංචි අම්මගෙන් විතරක් සතුට වෙනවා. ඒත් බාප්පත් තාත්තගේ තත්ත්වයටමපත් උනානේ. එතකොට බාප්පා ඉදිරියට ගිය මොකෙන්ද? ප්‍රඥාවෙන්. තාත්තා සීලවන්තයි. තාත්තා සීලයෙන් ප්‍රඥාව දිනු කරගත්ත බාප්පා ප්‍රඥාව නිසා සීල දිනු කරගත්තා. ඒකයි ආනන්ද මේ ලෝකේ කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ කිසිම දවසක පින්නතුනි කියන්න එපා. ඒ පුජ්‍යලයේ හැසිරීම බලලා අපිත් කියනමනේ සමහරලාට ඒ මිනිහ හිටපෙහෙට ඉන්නම් අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායට තමයි. ඒ ඉන්න ගම්ම කලේ ඒ වගේ වැඩනේ අන්න ඒවා අප මිනිස් කවදාවත් එහෙම කියන්න එපා. එහෙම කියන්න හොඳ නැහැ. ඇයි ඒ? මැරලා තියෙන්නේ කෙලස් තියෙන මිනිස්සේ. ඒ කතාව කියන්නේත් කෙලස් තියෙන අපිමයි. ඉතින් ආනන්ද කෙලස් තියෙන කෙනෙක් මරණයට පස්සේ කෙලස් තියෙන කෙනෙක් කොහොමද කියන්නේ? අනිවාර්යෙන් මේ මිනිහ ගියා පායට කියලා. එහෙම කියන්න බෑ. ඒක හරියටම කියන්න පුළුවන් ආනන්ද මේ ලෝකේ බුදු කෙනෙකුටත් බුදු කෙනෙක් හා සමාන ගුණ තියෙන කෙනෙකුටත් විතරයි. අපිට මෙතන ඉගෙන ගන්න වචන දෙකක් තියෙනවා මේ සූත්‍රයේ. දැන් අපිට බාප්පක ප්‍රශ්න විසඳුණානේ. ඉගෙන ගන්න තියෙන වචන දෙක තමයි බුදුහාඳුර මතක් කළේ චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය. චේතෝ විමුක්තිය කියලා කියන්නේ පින්නතුනේ පංච නීවරණ ධර්මයන් යටපත් වෙනකොට. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. පංච නීවරණ ධර්මයන් යටපත් වෙනකොට අකුසලයන් හිත මිදෙනවා. අකුසලයන්ගෙන් හිත මිදුනහම මේ හිතට ඇතිවෙනව ලොකු විවේකයක්. විවේකයක් එක්ක හිතට ඇතිවෙනව ලොකු සතුටක්. ඒ සතුට දැනෙන්නේ ගතටයි සිතටයි දෙකටම. ගතයි සිතයි දෙකම සැහැල්ලු වෙනකොට මේ හිත සමාධි ගත වෙනවා. හිත සමාධිගත වුණාට පස්සේ මොකක්ද ඇති වෙන්නේ? සමාධිගත හිතක් තියෙන කෙනා මේ ලෝකයේ පිළිබඳව දකින්නේ උපේක්ෂා සහගතවයි. ඒ පුජ්‍යලයා අනවශ්‍ය ඇලීම් ගැටීම් ඇති කරගෙන කොයි වෙලාවකවත් කලබල වෙන්නේ නෑ. ඇයි ලෝකයේ පිළිබඳව දකින්නේ උපේක්ෂාව? සාගතවයි. මේකට තමයි කියන්නේ චේතෝ විමුක්තිය කියලා. ඇයි හැම අකුසල චේතනාවන්ගෙන්ම දැන් හිත මිදිලා. මේ ටික දිනු කරගත්තා කියලා කියන්නේ එයාගේ දුස්සීල බවක් එහෙම නැත්නම් දුර්වලකම් ටිකක් තියෙනවා නම් ඒව ඉබේටම නැති වෙනවා. ඒක ඔයත්තන්ට තේරුණානේ. පංච නීවරණ ධර්මයන් යටපත් කළාට පස්සේ අකුසලයන් ගැන හිත මිදෙනවා. හිතට ලොකු විවේකයක් දැනෙනවා. විවේකයත් එක්ක සතුටක් දැනෙනවා. සතුටත් එක්ක මේ හිත සමාධිගත වෙනවා. සමාධිගත හිතක් තියෙන කෙනා මේ ලෝකේ උපේක්ෂාකාරී කියන්නේ උපේක්ෂාව ඇති වෙනවා. මේ පීති සම්බොජ්ජංගය කියන එක පින්නතුනි හරි වටිනවා. බණක් ඇහුවහම ලොකු සතුටක් තියෙනවනේ. ඒකත් ප්‍රීති සම්බොජ්ජංගය. වැදගත් මතක ඇති ධර්මාශෝක මහරජුරෝ මිහිඳ මහරහතන් වහන්සේ පුතා මේ ලංකාවට වඩින්න කලින් ධර්මාශෝක මහරජුරෝ අෂ්ටවංක මාණික්කයක් ඒ මණික අටපැත්තකින් නැවිලා මේ අෂ්ටවංක මාණික්කය ඇතුලේ බුදුරජාන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කළා. තැන්පත් කරලා මිහිඳු මහරහතන් වහන්සේට කියනවා පුතේ මිහිඳු මහරහතන් වහන්සේ මේ අෂ්ටවංක මාණික්ක ඇතුලේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව. මේකත් අරගෙන වඩින්න ලංකාවට. ලංකාවට වැඩලා යම් කිසි තැනක මේක තන්පත් කරනවා නම් අදිස්ථානයක් කරන්න ලංකාවේ සම්බුද්ධ ශාසනය පවතින තුරාවට අෂ්ටවංක මාණික්කයටවත් ඌර්ණ රෝම ධාතුවටවත් කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්න නොහැකි වේවා කියලා එතනක තන්පත් කරන්න කිව්වා. මිහිඳු මහරහතන් වහන්සේ නිකන් නෙමෙයි වැඩියේ. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවත් අරගෙන වැඩම කළේ. මේක තන්පත් කළා. මිහින්තලේ. තන්පත් කරලා දැන් මිනිස්සු දවසක් ගිරිබණ්ඩ පූජාවක් කරනවා. කොහටද මිහින්තලේට? ওই චෛත්‍යයට. මිනිස්සු බඩු එකතු කළා. ගිරි කියන්නේ කන්දටනේ. කන්දක් උසට බඩු ගොඩ ගහලා පූජා කරනවා. මිනිස්සු ගමින් ගමට ගිහිල්ලා බඩු එකතු මේ බඩු එකතු කරන කාන්තාවන් අතර හිටිය දරුවෙක් ලැබෙන්න අම්ම කෙනෙක්. දැන් පූජාවට ළඟයි. මේ අම්මට යන්න බෑ කඳ නගින්න බෑනේ. මිනිස්සු කිව්ව ඔබතුමිය ඉන්න ගෙදරට මිහින්තලයේ කඳ පේනවනේ. අපි විලක්ක පත්තු කරගෙන සාදු කී කියනකොට ඔබතුමිය ගෙදර ඉඳගෙන බලන් ඉඳලා පින අනුමෝදන් වෙන්න කිව්වා. ඇයත් දරුවා කුසේ තියාගෙන බඩු එකතු කළා. නමුත් පින්කමට යන්න බැරි වුණා. දැන් ඔන්න මිනිස්සු විලක් උපත්තු කරගෙන දැන් මේ හැන්න ඇවේ. නිකන් එහෙම සිද්ධියක් හිතෙන් මවා ගන්නකෝ. විලක් උපත්තු කරගෙන මිනිස්සු මිහින්තලේ කන්ද නගිනවා. සාදු කියනවා ඒකත් යන්තම් හොලඟට වගේ ගෙදරටත් ඇහෙනවා. මේ අම්මනේ ගෙදර ඉඳගෙන බලන් ඉන්නවා මම මෙච්චර බඩු එකතු කළත් මේ පූජාවට මට යන්න බැරි වුණානේ. දැන් හරි සතුටුයි හැබැයි. මාත් මේකට සම්මාදන් වුණානේ කියලා. මේ සතුට කොච්චරද කියනවනම් පින්නතුනි මේ ප්‍රීති සම්බොජ්ජංගේ නිසා ඒ මෑණියෝ පුළුම් රොදක් අහසට ගියාසේ මිහින් තලාවට ගියා. මොකක් මේ ධාන අභිඥා මේ මොකක්වත් ලැබලා නෙමෙයි. මොකක් නිසාද? ප්‍රීති සම්බොජ්ජංගේ නිසා. බලන කුසලේ විපාක දුන්න හැටි. යන්න බැරි වුණාට අර විලක්කු අර එහාට මෙහාට යනකොට සාදුකාර හඬ ඇහෙනකොට ඇයට මහ පුදුම හතුරක් ඇති වුණා. දරුවත් කුසේ. ඒත් මිහින්තලේ වන්දනාවට ගියානේ. සත්‍ය ලස්සනයිද? ඉතින් ඒ නිසා චේතෝ විමුක්තිය ඊළඟට ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ පින්නතුනේ යෝනිසෝ මනසිකාරයෙන් යම්කිසි දහමක් ඇහුවට පස්සේ අවසාන ප්‍රතිඵලය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණෙන් නගලා ප්‍රඥාවෙන් ඒක දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් මේට වඩා යමක් කියන්න වෙලාව නෙවෙයි. අද මේ කියලා දුන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි කොටසේ දසක නිපාතේ මිගසාලා කියන සූත්‍ර දේශනාවයි. වැරදි නිගමන වලට මේ සූත්‍රයෙන් එන්න එපා. නැවත නැවත මතක් කරන්නේ මේ දුර්වලකම් ටික දැනගෙන මේව නැති කරන්න ප්‍රඥාවෙන් උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා නැවතත් මේ කියන්නේ සීලය නිසා ප්‍රඥාව පිරිසුදු වෙනවා. ප්‍රඥාව නිසා සීලය පිරිසුදු වෙනවා. අත් දෙක හොදනකොට දකුණු අතේ කුණු වම් අතින් හොදන්න පුළුවන්. වම් අතේ කුණු දකුණු අතින් හොදන්න පුළුවන්. ඒ නිසා අබ්දෙන්ද ලත් දෙක හොදනකොට ධර්මානුකූලව හොදන්න පුළුවන්. ඇයි මේක මතක් වෙනවනේ? එතකොට Tamanට හිතෙන්න පුළුවන්. ආ මගේ සීලය හොඳයි. දැන් මම ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ. මගේ ප්‍රඥාව හොඳයි. මම සීලය දිනු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට ඉබේටම මේව දිනු කරගන්න පුළුවන්. අද මේ මිගශාලා කියන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බලෙන් පින්වත් හැමදනාට මුතුම් අමාමහ නිවන් සුවස් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං තිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු මිගසාලා සූත්‍රය අසුරු කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මාර්ගම ශ්‍රී වජිර ඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත පූජනීය හිගුරේ පඤ්ඤාසේකර ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු